අසුබ සංඥා පුරුදු කරනකොට අපි යම් විතරක භාවිත කළානේ. එතකොට ඒ විතරක ඔබට පහසුවෙන් හිතේ පවත්වන්න පුළුවන්ද? දැන් අසුබ සංඥාව කියන භාවනාවනේ අපි කළේ නේද? ඒ අසුබ සංඥාව කියන භාවනාව වඩද්දී විතරක භාවිත කළා නේද? ඒ විතරක ඔබට පහසුවෙන් හිතේ පවත්වන්න පුළුවන්ද? දැන් තේරුම් ගන්න සංඥාව මුල් වෙලයි සංකල්ප ඇති වෙන්නේ නේද? සංඥාව මුල් වෙලා තමයි විතර්ක ඇති වෙන්නේ. දැන් අපි විතර්ක උපදවන්න උත්සාහ කරද්දී අපිට පුළුවන් විතර්ක කරන්න උත්සාහ කරද්දී කොච්චර පහසුවෙන් ඔබ පවත්වනවද භාවනාව? හ්ම්? ඔබට පුළුවන් ද හිතුව හිතුව කරගන්න භාවනාව? අමාරුයි ඉන්නේ පොඩි වෙලාවක් ඉන්නේ. එතන මේ විතර්ක පවත්ත ගන්න බරුව වෙන විතර්ක එනවා. සමහර කෙනෙකුට කරගන්න බෑ. අහගෙන ඉන්න ඇච්චරයි. සමහරට මේ අහුවට හිත වෙන කොහොමද නේද? ඒකෙන් මොකද හිතෙන්නේ තේරුම් ගන්නේ? එන මේ අසුබ සංඥාව පිණිසබන විතර්කේ හිතේ පවතින්නේ නේද? ඇයි හිතේ විතර්කේ පවතින්නේ නැත්තේ? සංඥාව නැහැ නේද? පැහැදිලිද? දැන් අපි ඉගෙන ගත්ත කලින් ධර්මයක් නේ. කලින් ඉගෙන ගත්තා සංඥාව නිසා සංකල්ප ඇති වෙනවා. නේද? මතකද ඉගෙන ගත්තනේ? එතකොට දැන් අපි අසුබ භවනවා කියලා වඩන්නේ අසුබ සංඥාව. ඒක කාම සංඥාවද, නෙක්කම්ම සංඥාවද ඇති වෙන්නේ? නෙක්කම්ම සංඥාව. එහෙනම් නෙක්කම්ම සංඥාව ඔබ තුල තිබුණා නම් ඔබේ සිතේ නෙක්කම සංඥාව තියෙනවා නම් ඒ නෙක්කම සංඥා මුල් වෙලා නෙක්කම සංකල්ප තියෙන්න ඕන නේද? ඈ? එහෙනම් අසුබ සංඥා ඔබේ හිතේ පිහිටලා තිබුණා නම් අසුබ සංඥාව නම් භාවනාව සඳහා වන විතරක ඔබට පහසුවෙන් පවත්වන්න පුළුවන්ද බැරිද? පුළුවන් වෙන්න ඕන. දැන් ඔබට ඒ විතරක එහෙම නැත්නම් ඒ භාවනාව පහසුවෙන් පවත්වා ගන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අසුබ සංඥාව සිතේ පිහිටලා නැහැ. දැන් ඔබට මේ කෑමක් ගැන හිතුණොත් රස කෑමක් ගැන අපි කතා කරනවා. මොන හරි කෑම වට්ටෝරුවක් ගැන කතා කරනවා හිතන්නකෝ. මතක් වෙනවා. ඒතර ඒක ඔබට පහසෙන් පවත්වන්න පුළුවන්ද බැරිද? ඒ සංකල්ප මොනවාද? ඒ විතර්ක. කාම විතර්ක. අපිට ගෙයක් හදන්න ප්ලෑන් කරනවා. ගෙදර තින්ත ගන්න ප්ලෑන් කරනවා. ඇඳුමක් මහන්ඳ සැලසුම් කරනවා. එහෙම නැත්නම් කෑමක් හදන්න සැලසුම් කරනවා. ඔබ හිතෙනව නේද? ඈ එතකොට ඒ වචන වලින් මෙනෙහි කිරීමක් තියෙනවනේ. ඒවයේ පාට, රස, සුවඳ ඔක්කොම වචනින් මෙනෙහි කරනවනේ. ඒක කරන විදිහවල්, ඒකේ ಗುಣ අගුණ කොච්චර හිතනවදනේ? මොනවාද විතරක? කාම විතරක. එහෙනම් මේ විතරක අපහසුයක් නැතුව පයිප්පෙන් වතුර එන්න වගේ පහසුවෙන් එනවනේ හිතේ. එහෙනම් මේ විතරක කුමක් ප්‍රත්‍යින්ද? කාම විතරක කුමක් ප්‍රත්‍යින්ද? කාම සංඥාව ප්‍රත්‍යයෙන්. සනිදානම් භික්ඛවේ uppajjati කාම විතක්කෝ නො අනිදානම් කියලා කියන්නේ ඒකට. අපි හිතමු ඔන්න ඔබට හරියට දුක හිතන ඕන කෙනෙක් බැන්න කියලා ආරංචි වෙලා. බැන්න කියලා ආරංචි වෙනවා. එහෙනම් නැත්නම් ඔබගේ බඩුව මුට්ටුවක් කෙනෙක් වුණ හොරකම් කරගෙන මාලයක් හොරකම් කරා. ඔක මතක් වෙවි ඔබ කඳුළු සලනවා, හූල් වෙනවා, පපුව පත් වෙනවා. කණ්ඩ හිතෙන්නේ නැහැ. එහෙම වෙලා නැද්ද? ඒ මොකද්ද? එතනත් වචන වලින් මෙනෙහි කිරීමක් තියෙන නේද? මගේ මේ දේ අහවලා ගත්තා කැඩුවා හැමතම මට බැන්න මගේ ඥාතියට බැන්න හානි කළා කී කිය මෙනෙහිවීම ඔබට තිබිලා නැද්ද හ්ම් ඒව අපහසුයෙන් දෙන්නේ පහසුවෙන් එනවාද ඒ මොනවද විතරක ව්‍යාපාද විතරක භාගතුනස කොහොමද කියලා දෙන්නේ සනිදානම් භික්කවේ ව්‍යාපාද විතක්කෝ නො අනිදානම් ධර්මයේ ඉගෙන ගන්න කෙනාට ඒ විදිහට තේරෙන්න ඕන. තේරෙන්න ඕන ධර්මයක් ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ අපේ ජීවිතය තුළ තියෙන කතාව. මගේ ස්වභාවය මේ කියලා දෙන්නේ කියලා කෙනෙකුට තේරෙන්න ඕන. එහෙම නැත්නම් එයා බුදුරජාණන් වහන්සේ පෙන්වපු වචන ටික අල්ලගෙන තමන්ගේ දැනුම වගේ කතා කරන්නයි පෙළඹෙනවා. කවදාවත් ධර්මයෙන් ප්‍රයෝජනක් ලබන්න බැරි වෙනවා. ඒක හරි භයානකයි. අපිට භාගතුන්සේ ධර්මයේ කියලා දෙන්නේ අපේ දුක දුරු කරගන්න. ඒ ධර්මයෙන් අපි ප්‍රයෝජනක් නොගෙන එයින් අපි අනවශ්‍ය විදියට ප්‍රයෝජන ගන්න ගියොත් අපට විපතක්. ඒ නිසා තේරුම් ගන්න මේ ධර්මය ඉගෙන ගන්නකොට අපේ සිතේ ස්වභාවය නේද මේ කියලා දෙන්නේ. අපේ ජීවිතයේ ස්වභාවය නේද මේ කියලා දෙන්නේ. අපේ ස්වභාවය නේද මේ තියෙන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක ගැන අපි ගොඩාක් ඉගෙන ගත්තා. අද අපි ඊටම අදාළ දේශනාවක් ඉගෙන ගත්තේ. ඒතර ධර්මයේ පුරුදු කරනවා කියලා කියන්නේ අපි ඉගෙන ගන්න ධර්මයන් අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන අපට තේරෙන්න ඕන, පේන්න ඕන. එපමණකින් මෙයා සංසිඳෙනවා. එයාගේ සිහිනුවන ඉපදෙනවා එයාට. එයා කරගෙන ගියපු කලබලකාරී අනවබෝධයෙන් කරගෙන ගියපු වැඩපිළ ඔක්කොම නතර වෙලා එයා සීනුවණින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. සිහි ඉපදිනවා එයාට. දැන් අපි අසුබ භාවනාව කොච්චර වෙලාවක්ද කළේ? විනාඩි දෙකක් වගේ නේද? ඒ විනාඩි දෙක තුල අපට ඉන්න පුළුවන් වුණාද බලන්න. නේ? දැන් අපි පොදුවේ මෙහෙම කරන ඉන්න හොඳයි. ඔබ තනියෙන් gederidi කරන්න ගියා නම් නේද? කරන්න හිතෙනවද? දැන් හිතාමතා පහසුවෙන් කැමැත්තෙන් සතුටෙන් ගිහලා අසුභ භාවනා කරන කට්ටිය කොච්චර අඩුද නේ? අපි දැන් මෙතන කරවන හින්දා ඉන්නවා. එහෙම ඉඳදිත් හිත කොහෙද යන්නේ බලන්නකෝ. නේ? ඒකට හේතුව මොකද්ද? ඒ අසුබ සංඥාවට අදාළ විතරක එහෙම නැත්නම් ඒ නෙක්ඛම්ම සංකල්පය හිතේ පිහිටව ගන්න බෑ. ඇයි පිහිටව ගන්න බැරි? නෙක්ඛම්ම සංකප්පයේ ඇයි පිහිටන්නේ නැත්තේ? සනිදානම් භික්කවේ uppajjati nikkamma vitakkෝ අන්න ධර්මයේ එහෙනම් අපිට අසුබේ වඩා ගන්න බෑ කියන කතාව භාගතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් නේ කරගන්න බැරි ඇයි ඒ හේතුව සකස් වෙලා නැහැ අසුබ සංඥාව හිතේ පිහිටියා නම් නැත්නම් නෙක්කම්ම සංඥාව හිතේ පිහිටන නෙක්කම විතරකේ පහසෙන් පිළිටනවා. අපි මේ ධර්ම ඉගෙන ගන්නට ඒ බඳු තේරුමක් අපට ඇති වෙන්න ඕන. ඒ බඳු තේරුමක් ඇති වෙන කෙනා තුළ විශාල ප්‍රබෝධයක් ඇති වෙනවා. අපේ ධර්මයෙන් පිළිසරණක් තියෙනවා. පුරුදු කරන විදියක් තියෙනවා. ඉතින් මේ ධර්මයන් අපි ඔක්කොම කියලා දෙන ඔබට පුරුදු කරන්න මිසක වෙන දෙයක් සඳහා නෙවෙයි. ඔබට පුරුදු කරන්න විදියක් අපි මේ කියලා දෙන්නේ. ඒතර gedara dore වැඩ කරද්දී කටයුතු කරද්දීම ඔබට මේ කාම විතරක මතුවෙනවා. ඊළඟට ව්‍යාපදේතර මතුවෙනවා. විහිංසාව විතරක මතුවෙනවා. ඒ වගේ වෙලාවට බැල නොකඩී ඒ විතරක ඔබට එනවා ඔබට තේරෙනවා ඇති. නමුත් අසුබේ පොඩ්ඩක් පුරුදු කරන්න ගියාම කරගන්න බෑ. විවිධ හේතුත් එනවා වැඩ වැඩි කකුල් රිදෙන ඔක්කොම හේතු එනවා. නමුත් කාම විතරක පවත්තන්න කිසි හේතුවක් නැහැ. හොයනවා. නේ? බාධාවක් නැතු වෙනව නේද? ව්‍යාපාද විතරකින් ගත්තොත් බාධාවක් නැතු වෙනවා. ඒතර කකුල් රිදෙන්නෙත් නැහැ. වැඩ වැඩිකමකුත් නැහැ, gedara වැඩ බාධාවකුත් නැමුකුත් නැහැ නේද? නමුත් කුසල විතරකයකට gedara වැඩ වැඩිකමයි, ළමයින්ගේ වැඩ වැඩිකමයි, මහන්සි, බඩගිනි, කොන්දේ අමාරු සියලු බාධා හේතු විදිහට එනවනේ. බලන්න මේ කුසල විතරකයක් හිතේ පැවැත්වීම පිස ගන්න උත්සාහයට බාධා හිසේ කෙස් ගන්න වඩා වැඩි නේ. කොන්දේ අමාරුව. කකුල් අමාරුව, දනිස් අමාරුව, උන්න සන්නිපා, උන්න හෙම්බිරිස්සාව. ඊළඟට මේ බඩගින්න පිපාසය gedare වැඩ අම්මලාගේ තාත්තගේ වැඩ ආදී දේවල් මේ ඔක්කොම හේතු විදිහට ගන්නවා කුසල විතරක හිතේ උපදවන්න බෑ කියන්නේ. නමුත් අකුසල විතරක කිසි බාධාවක් නැහැ නේද? අපි එතකොට අනතුරේද අනතුරින් නිදහසලාද? අනතුරේ. ඒ අනතුරෙන් බේරෙන්න බැරියයි මේ සනිදානම් භික්කවේ uppajjati කාම විතක්කෝ නො අනිදානම් සනිදානම් භික්කවේ නෙක්ඛම විතක්කනෝ අනිදානම් ආදී ධර්මයන් ගැන අපිට වැටහීමක් නැහැ. ඒ ධර්මයන් ගැන අපි නොදන්න නිසා තමයි මේ අකුසල් බැහැර කරගෙන කුසල් උපදව ගන්න අපි පෙළඹෙන්නේ නැත්තේ. මේ ධර්මයන් දන්නවා නම් අපි හරි සතුටෙන් මේ ධර්මයන් පුරුදු කරගන්නවා. ඒතර අපි පිළිගන්නවා අපට මේ බාහන බහනක් කරගන්න බැරි. ඇයි ඒකට හේතුව මොකක්ද කියලා පිළිගන්නවා. තේරුම් ගන්නවා. නැත්තම් පින මන්දිකමවත් දැන් අසුබ සංඥාව පිහිටවන්න බැරි පින මන්දිකමද? ඈ? මේ කාලේ බැරිකමද? ගොඩක් හේතු ඒවනේ. සාමාන්‍ය මිනිස්සු අතර කතා වෙන හේතු ඒවනේ මේ කාලේ කරගන්න බෑ. මේ කාලයකට පින මදි. ඒ වගේ හේතුනේ ඉන්නේ බලවත්. ඒ ඒ හේතු ආපුහම මුකුත් කරන්න බෑ. නේ? පය උස්සන කෙනත් අනිත් පැත්තට තියෙනවා. ඇත්ත වෙන්නද කියලා. ඒ නිසා මේ සැබෑ හේතු තේරුම් ගන්න අසුබ සංඥා පිටවන්න බැරි නම් හේතුව මේ අසුබේ වඩන්න බැරි නම් ඒ අසුබ සංඥාව හිතේ පිහිටවලා නැහැ. ඉතින් අසුබ සංඥාව පිහිටව ගන්න අපි උත්සාහ කරන්න ඕන. අසුබ සංඥාව පිහිටව ගත්තාම අසුබ භාවනා කරගන්න පුළුවන්. එක්කම විතරක පවත්වන්න පුළුවන්.